මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න විසෝහා නාමල් පැලැස්සෙන් පිටවී දෙදුම්බර දෙදිසාවේ අසිරිය නරඹමින්ද නාමල්ගේ නෑපිරිවර මුණ ගැහිමින්ද මුවන් පැලැස්සෙන් ඉවත් වී සිටීම පළාතේ ගැමියන්ගේත් විශේෂින්ම ආරච්චිලගේත් කුතුහලය අවසන්නට වුණා. පළාතේ කවුරුත් සිතාගත්තේද ඒ යුවළ නිහඬව විවාහ වෙන්නට ඇත කියයි. ඊට වඩාත් හේතු වූයේ ඔවුන්ගේ ගමනට යොදාගත් වාහනේ රියදුරාගේ කීමයි. ඔහු කීවේ අලුත විවාහපත් වූ තරුණ යුවලක් රැගෙන ඔවුන්ගේ මදු සමය සඳහා දෙදුම්බර පළාතේ හයරින් එකක් ගිය බවයි. මේ කියන තරුණ යුවල රටය තුල නිදා සිටිනු ආරච්චිලා සියසින්ම දුටු හේයින් ඔහුගේ කෝපය නිම්හිම් නැති අයුරින් උද්ගත විය. ආරච්චිලා කෙලින්ම ගියේ බෙදරාළහාමි ඊට වගකිව යුතු බව දැන්වීමටයි. ඕයි ඕයි වෙදරාළාමි මම මේක ලෙහෙකියෙන් අරින්නේ නෑ තේරුණාද මුල ඉඳලම මට කොලේ වහලා හොරෙන් හොරෙන් වෙස්දන්ද තාන්න දැන් උන් එළියම නටනවා. ආ මේ සේරෝටම ලොකුම වැරදිකාරයා මේ පැලැස්සේ ඉන්න වෙදරාල කියන උඹයි. ආ ආදාචිල අන්ධකයි පුකාලා දාවේ නැත්නම් අර අර බේ සුරුට්ටු වෙලා මොලේ කුරුවල් වෙලා මේ අහනවා වෙද මාමා මම්බොට එදා ඉඳලා කීවා බිසෝ මේ ගෙදර නවත්තාගෙන බේත් කරන්නේ නැතුව මගේ වහල යට නවතින්ට එවන්ට කියලා. කෝ කෝ එක කෙරුවද උඹ කෙරුවද ඈ? උඹ එහෙම කෙරුවනම් අද මම මේ වගේ වින්නැහියකට මැදි වෙනවද? හරි හරි හරි කිව්වනම් බලන්න මොකද්ද වෙච්ච වින්නැහිය කියලා ඈ? වින්නැහිය මේ නාකියා තාම සුදු නවෙන්ට හදන එකනේ මට අල්ලන්නේ නැත්තේ. බොලන් වෙද මාමා උඹ අර දුම්බරයයි බිසෝයි මේ වහලයට නවත්තගත්තා නේද මේ වින්නැහිය සිද්ධ උනේ? බිසෝව මේ නැවතුවේ ඔයගේ භාගියාව. එතකොට දුම්බරයා කිව්වේ නාමල් කියන මේ මේ ගුරු මහත්තයාටද? හ්ම් නාමෙල් බොම හොඳ උගත් මහත්තයෙක්. තේරුණාද? ඒකා එකා මහත්තයෙක් නම් මගේ අවසරය ඇතුව නේද මගේ දූ බිසෝ කරකාර බැඳගන්න තිබ්බේ. ඈ මොනවා කිව්වා? ඔව්. නෝ නා නාමෙල් කසාද බැඳ කියලාද කියන්නේ? ඈ ආරාජිල හේනයා දැකලාද මන්ද මේ ආ ඔන්න ඔන්න ඔය වෙලාවට තමයි මට රීරියකා ආවේශ වෙන්නේ බොලං විදමාමා නාමෙලා බිසෝව රවට්ටගෙන කවුරු හරි නාකි නාකි නාකි හද්දා නාකි නෑ නෑ නෑ නෑ අපි කවුරුත් නාකි ආරච්චිල කවුරුත් නාකි ඒ හින්දා මේ මේ ඒ නාකි වචනේ නොකිය කියනවා මේ මේ කියන චූරණිකාව මිනිහා කැමති නැහැ නාකි කියනවට හොඳයි හොඳයි හොඳයි ඒකත් මං මං මං මං මේ මේ මේ මට ඇහුනේ නෑ ආසත් බොලන් විදරාල නාමෙලා බිසෝව රවට්ටාගෙන ඇදගෙන දුම්බරට ගෙහුම් නාකි මේ මෙන්න මේ වයසක සිගිටාර් කෙනෙක් ගාවදී ඈ මේ මේ සිගිටාර් කියන්නේ මේ රෙජිස්ටාර් කියන එකද ආ නාන්නේ ඒ කෙනෙක් ගාවදී අස්සම් කරලා කම්මුතුයි ආ එහෙමයි කියලා කියන්නේ ඔව් ඒ කියන්නේ මේ නන්දරාපු කටුපුල්ලේ කීරාල ආරච්චිලගේ එකම දූ අර දුම්බර ඉඳලා මේ ඉස්කෝලේට ආපු තුට්ටු නැති නිකමෙකුගේ බාරේ ගියාව වුණා කියලා බාර් ගියාව නෙවෙයි බාරියාව බාරියා වුණා කියලාද කෑ ගහන්නේ ඔය ඉතින් ආරච්චිල මොකද්ද ඒකේ ඇති වැරද්ද වැරද්ද මොකද්ද කිව්වා වැරද්ද මොකද්ද කිව්වා බට මං කිව්වයි කියලා හිතාගනින් ඒ දරාල හොඳයි හොඳයි මං එහෙම හිතා ගන්නම්කෝ ආයිබෝවා දැන් කියනවා හොඳයි ඔය වින්නැහිය මේ මේ නැත්තම් ඔය විනාශේ මොකද්ද කියලා මේ බුද්ධයට යමක් කියවම තේරුම් ගන්න බැරි අමනේකම්මපා මේ මේ මට ඇහුනේ නෑ ආරච්චි මහත්තයා මොනවද කිව්වේ කියලා ආ එහෙම මට ගරු සරුවැතුව කතා කරන එක හොඳයි එහෙමයි එහෙමයි. මේ දැන් මොකද්ද පුරස්නේ? මේ මට ඒක තාමත් පැහැදිලි නෑ නේද? ඔය ඔය ඔය ඒත් තේරෙන්නේ නැතිලු. කොහෙද? ඉංගි බහ දන්නේ නැති මොට්ටයට මෝල් ගහකින් එන්නත් දැනෙන්නේ නෑ කියලා මයි අප්පොච්චමට කිව්වා. මොනවා හරි කිව්වා දාලා කිල්ල. බොලන් වෙදරාල මාමා උඹ මේ ගෙදර නතර කරාගෙන බෙහෙත් කරපු මගේ එකම දෝනියන්ද? බිෂෝ ඈ බොට මතකද? ඈ ආ මතකද? කවුද කිව්වේ මට බිසෝ කෙල්ල මතක නෑ කියලා. කවුද හොඳ ඒක කියාපු මිනිහා? එතකොට මේ ගමේ ඉස්කෝලේ ඉන්න ලොකු ගුරාගේ ගෝලයා නාම්බා ඈ කියන පිටගම්කාර නාමෙලා. මේ ගෙදරම නවත්තා ගත්තා නේද උඹ? නෑ කියන්ට එපා. හොඳයි හොඳයි හොඳයි. ඇයි ඉතින් ඒක මේ මේ නීති විරෝධී වැඩක්ද? හ්ම්? මේ අපේ රටේ මේ සුන්දර ලංකාවේ අයිතිය තියෙන ඕනම කෙනෙකුට නිදහසක් තියෙනව නෙවෙයි මේ දේවල් වලට. නොමුත් ඒ පිටගංකාරයා නාමෙලා මගේ දූත ඉනාබේ කවලා පොවලා ගුරුකම් කරලා කෙල්ල අයිති කරගත්තා. ඔව් මොකද hina වෙන්නේ? <laughs> ඈ ඔය කියන ගුරුකම්වත් නිනාබේත්වත් අබමල් රේණුවක් තරම්වත් මම ගණන් ගන්නෙ නෑ ආරච්චිල. එහන්දා ඒ භූත විශ්වාස ඔහෙම තියාගෙන. මට කියනවා නම් හොඳයි මොකද්ද වුනේ කියලා. ඉතින් ඔය ඉතින් ආයෙත් ඒක මහනවනේ. බොලන් වෙද මාමා. සේරටම කලින් උඹේ ඔය ඉස්කට්ට ඇතුලේ මොලේ කියන එක කලඳක්වත් තියනවද කියලා අපේ අර දිගා මඩුල්ලේ ඉන්න සුන්දර සේන කියන මනමාලයාගෙන්වත් අහලා හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්නවා. ඒත් ඒත් ඒත් දැන් ඒ මන මහලයට මේ ආරංචියේ ගියොත් මට ඒ හාදයක් නැති වෙනවා පොයි දෙයියනේ මට මට මට මට මේ මොනවාදී කියවගෙන යනවා වුණා මොනවද නෑ හුනේ තරමට හොඳයි මං යනවා හැබැයි මම මේක එහෙම ලේසියෙන් ලිස්සලා අහක දාන්නේ නෑ ඕ. මේ මේ මේ මේ යන්න එපා රචිලා යන්න එපා. මේ තව ඩිංගක් මේ මේ ඕමම ඉන්නවා උතන. හොඳේ. මම ටිකක් මෙහාට ගිහිල්ලා එන්නකම්. හෙමින් පදවන්න බැරිද බයිසිකල් එක? මීටත් වඩා හිමින් මේ බයිසිකල් පදිනවට වඩා හොඳයි මේ පයින් යන එක. හා හා. හයියෙන් යන්න. ඔන්න ඔන්න තලගොයි පාර දිනන නාස්තන. ඒක නේනම් මං කිව්වේ හයියෙන් අල්ලගන්න කියලා. අනේ අනේ. තලගොයාට ඔය තරම් බය නම් කිඹුලෙක් එහෙම පාර හරහා ගියොත් කොහොම වෙයිද? මේ මේ ගඟේ තින්නෝ කිඹුලකාගේ මෝරච්ච පැටියෙක්. ආ ඌතර මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා වගේ දන්නේ නේද? මතකද කවිය? ඒ ගැමි කියන හරි ලස්සනයි නේ. ඔව් හරි ලස්සනයි. කියන්ටක බලන්න ඒක තාලෙට. මේ ඒ කවිය වෙනුවට මම මගේ එකක් කියන්නද? හ්ම් ඔට්ටුයි. <coughs> මහවැලි ගඟේ පීනන කිඹුලිගේ පැටියා දෙල්ල දිගයි තල්ලේ ගෝ කැතියා යනෙන ගොදුරු දැක තලු මර මර සිටියා මුදියාවත් නොකයි මාතර කිඹු ලීගේ පැටියා අයියෝ ඒ කියන්නේ අපේ හතුරා මුදියව කිඹුලාවත් කන්ට කැමති නැහැ කියලානේ අයියෝ අයියෝ බොමගේ බොමගේ ඔයා නම් කොපි මාස්ටර් කෙනෙක් ඈ හරිම දක්ෂයි අනුන්ගේ දේ කොපි කරන්න නේද ඈ ඔයා දන්නවද? අර ඩ්‍රයිවර් මට කතා කරුවේ මිසිස් කියලා. සාමාන්‍යයෙන් අනිත් ඩ්‍රයිවර්ලා මිස් කියලානේ කතා කරන්නේ. නේද? <laughs> මේ මේ ඩ්‍රයිවර් රැවටිලා එහෙම කතා කරන්න ඇත්තේ. මිනිහා හිතුවා අපි දෙන්න කසාද බඳපු جوړුවක් කියලා. <laughs> ඔව් මතකද? අපි එදාරෑ යනකොට ඒ ඩ්‍රයිවර් පාරායිනේ තිබ්බ කෝපි කඩේකට ගියා. මතකද නේද? <laughs> මට මතකයි. මිනිහා ඔයාගෙන් ඇහුවා මේ මිසිස් මොනවද බොන්න කැමති? තේද කෝවිද කියලා. අනේ තව කී දෙනෙක් අපි දෙන්න අඹුසැමියෝ හැටියට වරද්දලා තේරුම් ගන්නට ඇද්ද? මේ ගමනේ. ඒක වැරදි හැඟීමක් නේ? ඉතින් කවද්දේ වැරදි හැඟීම අපි නිවැරදි කරගන්නේ? මේක හීනයක්ද? නැත්නම් මායාවක්ද? ඒ දෙකම නෙවෙයි බිසෝ. මේක මේ අපි ජීවත් වෙන ලෝකේ ඉන්න පංගුවක් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ ඔළුවලට කාවද්දාගත්තු විශ්වාස පිළිගැනීම බැඳීම් ඔයාදී নানা ප්‍රකාර මානසික බන්ධන නිසා ඒවා කඩා බිඳ දාලා ඉදිරියට යන්න තියෙන බිහිතිය නැත්තම් බය නිසා සමාජයේ පවතින සිරිත් බිරිත් වල ප්‍රතිඵල. ඉතින් ඇයි අපි මේ සිරිත් බිරිත් වලට පිටුපාලා අපිට හොඳයි කියන දේවල් වැළඳ ගන්න නැත්තේ? ඔයා ඒකට කැමති නැත්නම් ආමේ. <laughs> මං අකමැති නම් මෙතරම් කාලයක් තිස්සේ මේ පැලැස්සට වෙලා බැට කකා නිന്ദා අපහාස විඳවෙන්න ජීවත් වෙනවද? හ්ම්? දැන් මටත් තියෙන ආත්ම ගෞරවයක්. ඒක රැකගන්න ඕන නිසා තමයි මෙන්න මේ බිසෝ කියන කෙල්ලට මිසක් වෙන එක එකට පෙම්බඳින්න නෑ කියලා තීරණය කෙරුවේ. තේරුණාද? අනේ මට සමාවෙන් නාමේ. ඒ හින්දම නේද මටත් ඉදිරිපත් කරපු විවාහ යෝජනා සේරම මං අහකට විසි කරලා අහක බලාගෙන ඉන්නේ. ඒ මේ? මට පේනවා අර ඈත වංගුවෙන් මේ පැත්තට එන කට්ටියක්. අපේ අප්පච්චිගේ වාක්‍ය නවත්තන්න නවත්තන්න ඕම. හරි හරි. අපි දැන් මොකද කරන්නේ? අනේ නාමල්. වෙන පැත්තකට හරවලා මම බයිස්කලේ පදින්න. අල්ලගන්න හරි. අල්ලගන්න. ඒයි පුරම්බි මේ අපි දෙන්න ආවේ. හ්ම් හරි හරි හරි. ඔය දෙන්න ඇතුළට ආවනම් මට යමක් කියන්න තියෙනවා දෙන්නට. අපි දන්නවා ඒ කියන්න තියෙන දේ සීයේ. ආරච්චිලට හොඳටම කේන්ති ගිහින් ඇවිත් මෙතන කෑ ගැහුවා. ආ ඔය දෙන්න විවාහ වෙලයි කියලා ආරංචි වුණා. අනේ අපිට සමාවෙන්න සීයේ. හැමදාම අපි නිසා සීයා දොස්සහනවා. අපි දෙන්න විවාහ වුණා නම් මුලින්ම කියන්නේ 100ටයි මගේ අම්මටයි නේද? ඔය බොරු ආරංචි අප්පච්චිට කවුද කීවේ කියන්ට මං නම් දන්නවා. වෙන කිසි කෙනෙක් නෙවෙයි. මුදියයි ඕක පතුරවන්ට ඇත්තේ අපිව කොටවන්ට. නෑ නෑ නෑ මං හිතන්නේ නෑ මුදියයි කියලා. දැන් ඔය දෙන්නට ඒ බොරු ආරංචි ඇත්තක් කියලා ඔප්පු කරන්න මේ මොකද්ද කරන්න ඕනේ අපි? හ්ම්? එනනම් <laughs> මම දන්නවා කරන්න ඕනේ මොකද්ද කියන්න. නමුත් සීයේ ඒක කරනවට මෙයාගේ අම්මා බයයි. <laughs> ලොකෝ කැමති වෙන එකක් නෑ. ආරච්චිල බූදලේ අර පරණ පළහිලව් එතනගේ කෙල්ලට ලියලා දෙයි කියලා. ලොකු බය වෙලා ඉන්නේ ඒකට. නාමෙලොයි බිසොයි විවාහ වුණොත් කවදා හරි ඔය වස්තු කන්දරාව මේ පිටගංකාරයාට අයිති වෙයි කියලා ආරච්චිල බයයි. අනේ අපේ මට නම් සත පහක තනන්වත් දීපල ඕනේ නෑ සීයේ. මේ ප්‍රශ්නේ දැන් දෙපැත්ත ගිනිගත්තු පන්දමක් වගේ. ඒ පන්දම කොහොම හරි එක පැත්තකින් නිවන්නේ නැතුව මේක කෙලවරක් වෙන්නේ නෑ ළමයි. හ්ම්. මං කැමති ඒ අදහසට සීයේ. අනේ අම්මගේ පණයයි මේ බූදලේ මට නොදී අර එතනගේ දුවට රීලා දුන්නොත්. මගේ දුප්පත් අම්මා මැරෙයි සීයේ. ඔන්න ඉතින් කොහොමද දෙපැත්ත ගිනිගත්තු මේ පණ්ඩමේ පැත්තක් නිවන්නේ? <clears throat> විසෝ තමන්ගේ මෑණියන්ගේ හිත දිද්දන්ට කැමති වුණේ නෑ පොඩි කාලේ ඉඳලම. නමුත් මේ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් විසඳන්න බෑ දැඩි තීරණයක් නොගෙන. ඒ හන්දා කොයි එකටත් තව දුරටත් හිතලා මතලා කල්පනා කරලා කරලා ඉවසලා තීරණයක් ගන්න එක තමයි ඔය දෙන්නට ආයුධ. බලන්න බලන්න තමයි. දිගට බලන්න කවුද කියලා. ආපෝ බලන්න දෙයක් නෑ. යම් යම් ගියතුට එන්න. ඕ ඕ වයිරා ඕ වයිරා ඕ ආ නොම ඕ ඕ මේ ඕ මේ වෙද මාමා ඉන්නවද ආ මේ ඉන්නේ කවුද ආ ඇතුළට ආවනම් ආරච්චිල මම මේ ගිහිනොත් ආපහු ආවේ මුඩියගේ කඩේ හිටිය හතර පහ දිනෙකම කීවා අර ආරංචිය බොරුවක් කියලා. නෝ ඒක මගේ හිතට ලොකු සැහැල්ලුවක් මාමා. මම් බොට කෑ ගැහුවට තරහක් පැහැවන්ට කාරි නෑ මාමා. මුදියන්සෙත් මට කීවා උන් දෙන්නා ඔය විනෝද ගමන් ගියාට පෙළවහ කඩදාසි වලට අස්සම් කරන්න නැතුව ඇති කියලා. වෙන එකක් තියා මුදියා කීවා. පලාතේ ඉන්න කසාදි ලියනස් සිගිටාර් ලගිනුත් අහලා බලනවායි කියලා. <clears throat> ඕ. ඉතින් ඒ කතාද ලියාපදිංචි කරන රෙජිස්ටාර්ලා ඉන්නේ මේ මේ මේ දුම්බර පළාතේ නම් මුදියා කොහොමද? ආපෝ මුදියා ඒවා හොයා බලන්න දන්නවා මාමා. ආහ්. ඒකම මුදියා කීවේ දැන්වත් බිසෝ මගේ මහගෙදරට ඇරලා ඔය මාමා කරන වෙදහෙදකමක් මගේ ගෙදරදිම කරන්න කියලා. මේ එතකොට මිනිහා තව එකක් කිව්වා. ආව් අර නාමෙල් ගුරාට මේ මෙහි නවාතැන් නොදී මේ යන්තරින්ට කියලා කිව්වා. අක්කේවා. ඔව් යන්තරින්ට කිව්වා. එතකොට මිනිහාගේ අයියන්ට අකුලගෙද. එතකොට මං අර දිගා මඩුල්ලේ සුන්දර සේලමන මාලයට වෙච්ච පොරොන්දුවත් ඉෂ්ට කරන්න පුළුවන් මට. එතකොට මුදියා තව එකක් කිව්වනේ. ඒ මොකද්ද? නාමිලා මේ গিදරින් පිට වෙලා ගියොත් මුදියා අඳුනන බොහොම වැදගත් ඉලන්දාරි දෙන්නෙක් මේ ගෙදර නවාතැන් ගනී කිව්වා කුලිය කීයක් වුණත් ගෙවයි කියලා කිව්වා. ආ ආ ඒ කවුද? ඒ කවුද? දෙදෙක් ඉන්නවද ඇතුලේ? <coughs> ෂික් මං කියාපු රහසේරම ඇහෙන්න ඇති නේද? මේ ලুকুවත් අඳ ගහගෙන මං ගෙහුම් රෑබෝ වෙලා ඉන්නම්කෝ. මට තව හුඟ දේවල් කතා කරන්න තියෙනවා. මං යනවා එහෙනම්. හොඳා හොඳා හොඳා. අන්තෝ ජටා බහි ජටා. ඇතුලෙත් ගැටලු පිටත් ගැටලු. මේ පුංචි පවුලේ ඉන්න කීප දෙනාට මෙයාකාරත් විසඳා ගන්න බැරි ගැටලු තියෙනවා නම් ලොකු ලොකු පවුල්වල උදවියට කොච්චර ඇද්ද විසඳා ගන්න බැරි පුරස්න. මේ බිසෝ අපි දෙන්න වැරදි දෙයක් නේද කෙරුවේ? එයා කාමරේ ඇතුළේ ඉඳගෙන ඒ කියාපු දේ සේරම අහගත්ත එක. තව දේවල් අහගන්න තිබ්බා. ඔයා කිවිසුම පිට නොකරන්ට. මට බය අපච්චි ආයෙත් ඒ කියලයි. <clears throat> බය වෙන එක මෝඩ හැඟීමක් මිසෝ. ජීවිතේට බලපාන මොන දෙයක් ආවත් නිර්භීත අයුරින් මූණ පාලා. ඒක විසඳා ගන්න එකයි නුවණට හුරු. එහෙම නේද නාමල්? මම මේ කල්පනා කරන්නේ සීයේ අපිට මේ හැංගිමුත්තම හැමදාමත් කර කර ඉන්න බෑ. අපි දෙන්න දවසක් කොටු වෙනවා. ඒක නේද අද සිද්ධ උනේ. තව පොඩ්ඩේ මොනවා වේද මන් දන්නේ. හරි හරි හරි. ඉතින් ඔය හැංගි මුත්තම කෙලවර කරන්ත ඔය දෙන්න ගන්න තීරණේ මොකද්ද? හ්ම්. මං ගන්න කැමති තීරණයට බිසෝ කැමති කරගන්න බෑ අම්මගේ ප්‍රශ්නේ හින්දා. හ්ම්. අම්මා කැමැත්ත පෙන්වුවට අන්න අර සාගරයේ තියෙන ඉඩකඩම් බිසෝගේ අප්පච්චිගේ පරණ පළහිලවකින් පැවතෙන එතන හාමිද මේ මේ කොතන හාමිද හින්දා <laughs> ආරච්චිලගේ කේන්තියේ යවා ගියාම අර ගොඩ පෙරක දෝරුවා ළඟට යනවා ඒ ගියාම ඔය වස්තු සම්භාරේ කොතන හාමිට හරි ඒ දරුවන්ට හරි දෙන්න කියලා එමිනියා කීවොත් නේද? ඒ උන්දලත් බලාගෙන ඉන්නේ අප්පච්චි මරණකල්. ආරවුල් අවශ්‍ය ගන්නට. ඇයි මුදී ආන්සේ? හ්ම්? මිනිහක් අර එළුවගේ පස්සෙන් ඇවිද්දන හරියෙක් වගේ බලා ඉන්නවා කුට්ටියක් අඩා ගන්නට. හ්ම්? ඒ හන්දා ඉක්මන් නොවි. තව කාලෙකුත් ගත නොකර. හ්ම්? ඔය දෙන්න සුදුසු තීරණයකට එළඹෙනවා නම් හොඳයි. අපි මේ ඉන්න එක 100ට කරදර නම් අපි පිට වෙලා යමුනේ. ඔන්න ඔන්න ඉතින් වැරදි විදිහට තේරුම් ගත්තා. විසෝ මේ මේ ඉකි ගහන්නේ නැතුව මේ මගේ මූණ දිහා බලන්න. හ්ම්. ආනෝ. හ්ම්. එනවද මගේ මූණේ ඉරව් වලින් මේ මේ කපටි වංචනික නපුරු හැඟීමක් මේ මේ යට කරගෙන ඉන්න විත්‍යක් එහෙම කොහෙත්ම නෑ සීය මගේ අප්පච්චිටත් අද අපි දෙන්නට කාලයක් තිස්සේ උදව් කෙරුවා තාමත් එහෙමයි. ඉතින් දැන් අපිට 100 දාලා යන්න හිතකුත් නැහැ. මොකද්ද අපි ගන්න තීරණය බිසෝ? අනේ මන් දන්නේ නැහැ ඔයාම කල්පනා කරලා කියන්න කියන දෙයක්. මටත් හරිම දුකයි මේ දරුවෙක් මල්ලෙක් නැති මට. ඔය දෙන්න කරපු සත්කාර සංග්‍රහයින්දා මං කොච්චර සන්තෝෂෙන් හිටියද කියලා. හොර හතුරු වැඩි මේ කාලේ මට කිසිම බයක් හැකක් තිබ්බේ නෑ ඔය දරුවෝ දෙන්න හින්දා. මේ විසෝ බලන්න අර වංකෙන් මෙහාට එන කරත්තේ බලන්න අඳුර ගන්න පුළුවන්ද කියලා. කාගේ? අපච්චිගේ බගිය ආයෙමත් එනවා. අපච්චි? මං හිතන්නේ අම්මා එක්කගෙන එනවද කොහෙද? ප්‍රශ්නේ විසඳලා අපිව සදාටම ඈත් කරන්න. කායෙන් ඈත් කෙරුවත් ඔය දෙන්නා දෙන්නගේ හිත වලින් ඈත් කරන්න බැරි වෙයි කියලා මං හිතන්නේ. එහෙම නේද නාමේ? සත්‍යකින්ම සීයේ. එක අතකට අම්මයි අප්පච්චි දෙන්නයි, ඔය ළමයි දෙන්නයි. මේ ඕනනම් මේ මාවයි පස් දෙනාම එකතු වෙලා බලමු. අපට පුළුවන් කියලා මේ උබතෝ කෝටික පුරස්නේ විසඳලා ගන්න තීරණයක් ගන්න. ඔව් සීයේ. ඕනනම් මට බිසෝගේ අප්පච්චිගේ අතේ තියෙන බස්තමෙන් පිටපුරා බැටකන්ට වෙයි. නමුත් මේ හැංගිමුත්තම ඉවර කරන්න මං අද ලෑස්ති ඉන්නේ. අනේ මොනවද අපි දෙන්නට මේ වෙන්න යන්නේ? අපි දෙන්න පිට වෙලා යමු යන්ට. ඕ වෛරා හෝ! ඕ හෝ හෝ! ඕ වෛරා හෝ! අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර රත්නා ලාල්නේ ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන